අපේ අවධානය ගන්න රූපාවචර පන්තියක් පටන් ගන්නකොට මුල් ඊයේ ගිය සතියේ කරපු සම්බන්ධය අපි ඇති කරලා පන්තිය පටන් ගමු. දැනට ඒ කොළේ විතරක් කරලා මෙහා කරුම් කරන් දීගෙන ඉන්න. හොඳයි කින්නබනේ මේ සම්මා සම්බුද්ධ ශාසනයක මේ විදිහට අපි තෙරුවන් සරණ ගිහිල්ලා මේ වැරවීරිය වඩන්නේ උත්සාහවත් වෙන්නේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනෝපනිදාන වාත්මනිදාන මහා පනිදාන වශයෙන් විසි අසංකේයයක් පුරාවට පාරමී පුරලා අවබෝධකාරගත් ධර්මයේ ගැඹුරුම කොටස හා වටිනාම කොටස තමයි මේ අභිධර්මයේ කියලා කියන්නේ මේ අභිධර්මයේ තමයි ශාසනයේ ඉක්මනටම අතුරු දහම් වෙලා යන්නේ. එනිසා ඒක අපි ඉගෙන ගන්න දැනුම ඇති කරගෙන තියෙන තරමටම මේක අතුරු දහම් වීම පරක්කු වෙනවා. ඒ නිසා පිටත මේ ධර්මයේ පිළිබඳව අපි දන්නවා මේක අකාලිකයි, සාම්ප්‍රදායිකයි කියලා. එතකොට මින්වතුනි අපි එදිනදා ජීවිතයේදී ගත්තාම අපේ ජීවන ගමන ගත්තාම උපන් දවසේ ඉඳන් මේ වෙනකොට අපි ජීවිතේ වෙනුවෙන් නොයේක් දේවල් කරනවා. දිවි වැටුප ගත කර ගැනීම සඳහා අපි නොයේක් රක්ෂා කරනවා, නොයේක් ව්‍යාපාර කටයුතු කරනවා. නොයේක් ආකාරයේ අපි අධ්‍යාපනයේ පැත්තෙන් අපි සමහර විට ජීවිතෙන් බාධයකට වැඩි මේ අධ්‍යාපනයේ කටයුතු වල යෙදෙනවා. හැබැයි මේ සියලු දේවල් මේ ලෝකෙට විතරක් මේ එක ජීවිතයේ විතර විතරක් සීමා වෙtti සම්මුතියක් පදනම් කරගත්තු දෙයක්. අපි ඉගෙනගත්තු දැනුම අපි කරන රස්සාව ඒ ශේෂ්ත්‍රයට මිසක් තව ශේෂ්ත්‍රයකට එක වැඩක්. අපි ඉංජිනේරුවෙක් වෙලා හොඳට ඉගෙනගෙන අපිට ගිහිල්ලා ව්‍යාපාරයක් කරන්න බෑ ඒ දැනුම. එතකොට ගොවියෙකුට ඒ ව්‍යාපාරයක් කරන්න බෑ. මේ විදිහට ඒවා සීමා වෙච්චි, කොට වෙච්චි උගත්කම් දැනුම් සම්භාරයක් විතරයි. ඒක තව රටකට යනකොට ඒක වෙනස් වෙනවා. ඊළඟට තමයි ඒ දැනුම කියන ඒවා කලින් කාලට පරිවර්තනය වෙනස් වෙනවා. තාක්ෂණය වෙනස් වෙනකොට, ආකල්ප වෙනස් වෙනකොට ඒ දැනුම උගත්කම් පරිවර්තනය කරගන්න වෙනවා. ඒවා ස්ථිර නෑ. ඒ නිසා මේ හැම එකක්ම කාලිකයි කියලා කියනවා. ඊළඟට තමයි ඒ දැනුම් කියන ඒවා උගත්කම් භෞතික දේවල් ඔක්කොගෙම අනරියයි අනර්ථ සංහිතයි කෙලස් උපද්දවන සසර යන දේවල් කවදාවත් ඒවා කලකිරීම පිණිස නොඇලීම පිණිස විරාගය පිණිස හේතු වෙන දේවල් නෙවෙයි කියලා. නමුත් උපන්න ජීවිතයක් තුළ සම්මුතිය තුළ කටයුතු කරගෙන යන සඳහා ඒවා අවශ්‍යයි. ඒ නිසා අපි මේවා පිළිබඳව මුළු ජීවිතේම කැප කරලා යට කරන්න හොඳ නෑ. මොකද ඒවා తాවකාලික කෙලෙස් උපද්දවන කලින් කල වෙනස් වෙන බුදු දැනුම් සම්භාරයක් විතරයි. සම්මුතියක් පදනම් කරගෙන ගොඩනගාගත්තු දේවල් ටිකක් විතරයි. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ උගත්කම්, මේ රස්සා, මේ තාපසනේ මොකද? එතකොට ඒ කාලේදී කිසිම වැඩක් වෙලා එතකොට මේ කාලෙ වෙනකොට ඒවා වෙනස් වෙනවා. තව ටිකක් කාලයක් යනකොට මේ දැනුම වැඩක් නැහැ. අන්න ඒ නිසා මේවා කීනා. අපි සම්මුතියේ කටයුතු කරාට මේ වගේ කවදාම දුක නෙමෙයි. නමුත් පින්වතුනි මතක් කරන්නේ නමුත් තථාගත ශ්‍රී සද්ධර්මයේ කියන්නේ පින්වතුනි එහෙම කාලෙන් කාලයට ජීවිතයෙන් ජීවිතයට සත්වයන්ගෙන් සත්වයාට වෙනස් වෙන එකක් නෙමෙයි. බුදු කෙනෙක් ඇති තැන නැති තැන මේක සදාතනිකව පවතින අකාලික ධර්මතාවයක්. අතීතෙත් එහෙමයි අදත් එහෙමයි අනාගතයටත් එහෙමයි. මීට අනාගතයේ තව කල් අවුරුදු කෝටි ගණන් ගිහිල්ලා වුණත් මේ තථාගත ධර්මයේ වෙනස් වෙන්නේ අපි අද ගතකරන ජීවිතේ මේ ජීවිතයෙන් පස්සේ මරණින් මත්තේ කිසි දෙයක් වැඩක් නමුත් පින්වතුනි මේ ධර්මයේ කියන එක ඊළඟ උප්පත්තියක් වශයෙන් එතෙන්ට ගියත් මේ ධර්මය වෙනස් වෙනවා. ඊළඟට තමයි මේ ධර්මයේ හැමෝටම සමානයි. තිරිසන් සත්වයාටත් අන්‍යාගමිකයාටත් මිනිස්යාටත් උගතටත් මෝඩයාටත් දුප්පතටත් පොහොසතටත් දෙවියටත් බ්‍රහ්මයාටත් මේ ධර්මතාවය සමානයි. මේ ධර්මතාවය කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අකුසලයේ කුසලයේ කියන එක අපි උපමාවක් වශයෙන් ගත්තා. අකුසලයේ හැම කාලෙම අනිෂ්ට විපාක දෙනවා කියන එක කිසි කලකට වෙනස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා මානව දුකට හේතුව තණ්හාවයි කියලා. එහෙනම් ඒක කිසි කලකට වෙනස් වෙන්නේ නැහැ. යම් කාලයක අනාගතයේදී මහණෙනි මේ දුක හදන හේතුව තණ්හාව වූ හේතුව අනාගතයේදී මේක තණ්හාවේ දුක හදන්නේ නැහැ කියලා ධර්මතාවයක් තියෙනවනම් මේ ධර්මයෙන් වැඩක් නැහැ. නමුත් අන්න එහෙම නැතුව කොයි කාලෙක අකුසලයේ කියන එක අනිෂ්ඨ විකාර විභාගමයි ගෙනැත්තෝනේ. කිසි කලක කිසිම සත්‍යයක කිසිම තැනකදී අකුසලයේ අල්ප මාත්‍ර වූ ඉෂ්ඨ විපාකයක් ගෙනැත්තුන්නේ නැහැ. ඒක බුදු කෙනෙක් ඇතිතන නැතිතන ඒ ධර්මතාවය එකක්. ඒ වගේම තමයි කුසලයේ කියනකත්. ඊළඟට තමයි පින්නතුනේ අපි හැමෝටම සාධාරණ දුක් ටිකක් තියෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කැමති දේ නොලැබීම කියන මේ දුක් ටික ජාති ජරා මේ දුක් හැමෝටම සාධාරණයි. එතකොට මේ දුක උගත්කමින් ඉහළපු කෙනාට කැමති දේ නොලැබීමේ දුක උරුමයි. අප්‍රියයන් හා එක්වීමේ දුක උරුමයි. අන්ත දිලිදු දුප්පත් මෝඩ කෙනාටත් කැමති දේ නොලැබීම අකමැති දේ ලැබීම කියන කාරණාවෙන් දුක් වෙනවා. සමහර අය අඬනවා, වැළපෙනවා. මේ සමහරු බොහෝ උගත් අය. සමාජයේ ඉහළින් වැළපෙනවා අය. අර පාරේ ඉන්න අසරණ කෙනෙක් කෙනෙක් මැරිලා අඬනකොට වගේ මෙයාලත් අඬනවා. එහෙනම් මේ වගේ කිසිම ભેදයක් නැහැ නේද? වස් පොහසත් වලින් බලේ ධනේ කවදාවත් මේ දුක මනින්න බෑ. නමුත් පින්වතුනි මම මතක් කරන්නේ මේ ධර්මයේ තියෙන එකට පුළුවන්කමක් තියෙනවා පින්වතුනි. එහෙම ભેදයක් නැතුව ඔය කියපු සියලු දුක් නැති කිරීමේ හැකියාව මේ ධර්මයේ නමුත් ඔය භෞතික එකදු දෙයකට තියෙනවද ඔය දුක නැති කරන්න පුළුවන්? දරුවන්ට පුළුවන්ද? මිලමුදලට පුළුවන්ද? බලයට පුළුවන්ද? වත්පෝසත්කම් වලට පුළුවන්ද? ඥාතියින්ට පුළුවන්ද? තමන් කොහේ හරි ඉපදුණා නම් උප්පත්ති වශයෙන් ඒ කොයි තැන ගියත් මේ දුක් ටික නැති කරන්න බෑ. ඒක පසුපස යනවා. නමුත් මේ මේ ශ්‍රී සද්ධර්මයට හැදියාව තියෙනවා. ඔන්න ඔය සියලු දුක් නිවා කරනවා. එතකොට එහෙනම් මේ ධර්මයට වටිනාකමක් දෙන්න බෑ. එනිසා මේ වටිනාකමක් දෙන්න බැරි ධර්මය අපි මොනතරම් අගය කරලා මොනතරම් උත්සාහයෙන් මොනතරම් කැපවීමෙන් ඉගෙන ගන්න යුතුද? ඇයි? සියලු දුක් නැති කරන්න පුළුවන් මේ ධර්මයක විතරයි. ඒ මේ ලෞතර බුදු කෙනෙක් විසින් දේශනා කරන ධර්මයට විතරයි. ඒ නිසා මේ අද අපිට මේ මනුස්ස ජීවිතයක් එක්ක මේ ලැබුණු අවස්ථාව ඔබට සුළුබඩු අවස්ථාවක් නෙවෙයි ලැබුණේ. නමුත් ඔබේ හිත කියන්නෙම මේ ධර්මයට දෙන්නේ පොඩි කාලයක්. මුළු ජීවිතයක්ම කැප කරන්නේ අර කිසිම වැඩකට නැති එක කාලයකට විතරක් සීමා වෙච්ච අර කියපු කිසිම දුකක් නැති කරන්න බැරි එක ජීවිතයකට විතරක් සීමා වෙච්ච අනාර්ය වූ අනර්ථ සංහිත වූ හීන වූ ගාම්‍ය වූ දේවල් ඔස්සේමයි මේ හිත ජීවිතේ වැඩි කාලයක් කැප කරලා ඉතින් ඒ නිසා පින්වතුනි මිනිස්සයා කියලා කියන්නේ යමක් හරියට හිතලා බලන කටයුතු කරන කෙනෙක්. ඉතින් අන්න ඒ නිසා අපේ ජීවිතේ වැඩි හරියක් මේ ධර්මයේ පුහුණු කරන්න කැප වෙන්න ඕනේ. මොකද පින්වතුනි කොයිතරම් අපි මේ භෞතික ප්‍රස භෞතික දේවල් පස්සේ ගියත් අපේ දුක නිවන්න බැරි නම් ඒ වගේ తాවකාලික සැනසෙල්ලක් විතරයි නම් තියෙන්නේ. දැන් කුසගින්නට කෑම ටිකක් කන එක පිපාසිත වතුර ටිකක් බොන එක කකුල් දෙක කැක්කුම් වෙනකොට දිගාරිනකොට මේවා පින්වතුනි මේවා ලෙඩ වලට කරන ප්‍රතිකාර. ඕවා සැප නෙවෙයි. කුසගින්නට ආහාර ටිකක් ගන්න එක සැප නෙවෙයි. ඒක ලෙඩට ප්‍රතිකාරයක්. අන්න ඒ නිසා පින්වතුනි මේ භෞතික දේ ඔක්කොම ප්‍රතිකාර විතරයි. ලෙඩවලට කරන ප්‍රතිකාර ටික තුළ විතරයි ජීවිතේම කැප කරනවා. ඒ නිසා මේ ලැබූ අලුත් අවුරුද්ද 2020 අලුත් අවුරුද්ද තව බොහෝම කෙටි කාලයක් අපිට ජීවත් වෙන්න තියෙන්නේ. අන්න ඒ නිසා මේ සී සද්ධර්මයක් අතුරු දහම් වෙලා යන නිසා වේගෙන් අපි මේ ධර්මයේ හොඳට ඉගෙන ගන්න. අර වගේ දුකක් එනකොට දුක් නොවී ඉන්න මනසක් හදාගන්න. නැත්තම් අපි බෞද්ධකමෙන් වැඩන්නේ. අපි බෞද්ධයෝ වීමෙන් අපි බුද්ධ ශාසනයක ඉපදීමෙන් වැඩක් ඇයි බෞද්ධයෝ වෙලා අපි තෙරුවන් සරණ ගිහිල්ලා කියලා හිටියට අපිටත් කෙනෙක් බණිනකොට තරහ එනවනම් කෙනෙක් බණිනකොට දුක එනවනම් තමන් ප්‍රාර්ථනා කරන දේ නොලැබෙනකොට දුක එනවනම් අපිට ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. අපි අර අනුන්ගේ හරක් බලන ගොපල්ලෝ වගේ එකක් වෙලා. ඒ නිසා මේ අපේ මනස හදාගන්න අන්න ඒ විදිහට දුකක් එනකොට තමන් ගාව ධර්මයක් තියෙන්න ඕනේ. ඒ ධර්මයේ සිහි කරලා ඒ දුක නිවා ගැනීමට. එතකොටයි අපි බුදුරජාණන් වහන්සේට සමීප වුණා වෙන්නේ ධර්මයට සමීප වුණා සංඝයාට සමීප වුණා ඒ නිසා ධර්මයක් බොහෝ අය උගත්කමකට දැනුමකට සීමා වෙලා. නමුත් මේ ධර්මයේ තියෙන අපිට තර්ක විතර්ක කරන්නවත් උගත්කම් ගොඩනගා ගන්නවත් නෙවෙයි අපේ දුක නිවාරණය ඒ දුක නිවෙන්න තව කෙනෙකුට පිහිට වෙන්න අපි ඉඩ ලබනවා. ඉතින් අන්නේ නිසා අපි බොහෝම ගෞරවයෙන් වමනාවෙන් මේ ධර්මයේ තුල ඉන්නකොට හැම වෙලාවෙම වැඩි කාලයක් ඒ තුල ඉන්න මේ ලෞකික දේවල් වලට දුවන්න පෙළඹෙන්න එපා. ඉතින් ඒ නිසා බොහෝ අය පහ වෙනකොට ඉන්න බෑ. මොනෝම දුවන්න තමයි දඟලන්නේ. ඇයි එන්නේ? දුකට පණින්න කොච්චරවත් මේ යහපතේ යොදවන්න හැදුවත් දුකට පයින්නමයි නටන. දුකට පයින්නමයි නටන. කෝඩල්ලා කොච්චර කෝඩල්ලා නෙවෙයි මේ අසුචේ වලේ ඉන්න පණුවන් කොච්චර පිරිසුදුදන් කිව්වත් බෑවගේ බොහෝ අය මේ කාමයන්ටම ඒවට හිත නැඹුරු වෙලා තියෙන ඒවට පින්නත් මරණාසන්න මොහොතෙත් අපි මැරෙන්න යනකොට එල්ලෙන්න බලන්නෙම ඔන්න ඔය වගේ රාග දේශ මොහ සහිත හැමදාම දුකක් ගෙනත් මේ කාමයන්ගෙමයි මේ හිත එල්ලෙන්න බලන්නේ. ඇයි ඒ? හැමදාම පුරුදු කරේ අපි මේ වගේ වෙලා මේවා හරයකට සාරයකට මතක තියාගන්න මේ කාමයේ කිසිම හරයක් නැහැ. ඔය සම්මුතියේ తాවකාලික දුකම උපද්දවන දේවල්. මේ වගේ බලන්න ඔබට පුළුවන් අර කියපු එකද දුකක් නැති කරන්න. ඔබ ගාව තියෙනවා මහා නිධානයක්. ඒ මහා නිධානයට මහා ධනයට පුළුවන් කැමති දේ නොලැබීමේ දුක නැති කරන්න. ඒ ධනෙනුත් ආවේ ඒ දුගණ. එතකොට අපි මේ ධනෙ පස්සේ බලය පස්සේ උගත්කම් පස්සේ ගියා කියලා ඒවා කිසිම හරයක් නැහැ. ඒ නිසා පින්තුනේ ඒවා අවශ්‍යයි සම්මුතියේ ජීවත් වෙන්න. නමුත් මේවා සාරය නෙවෙයි, හරය නෙවෙයි. අන්න ඒක මතක තියාගන්න. සාරය වෙත අපි වැඩි කාලයක් යොදවලා ඒ වෙනුවෙන් හිත යොමු කරලා කටයුතු කරන්න මේ 2020 වර්ෂයේ ඔබ අදිෂ්ඨාන කරගන්න කියලා මම බොහෝම කරුණාවෙන් මතක් කරනවා. ඊට පස්සේ දැන් අපි හොඳයි අපේ අභිධර්ම පාඩමට මෙතෙන් පටන් යමු වෙනු. ඊසරේ අපි කතා කරේ රූපාවචර සිත් පිළිබඳව. එතකොට ඒ රූපාවචර සිත් සියල්ලම අපි 15ක් තියෙනවා කියලා කතා කරා. රූපාවචර කුසල් සිත් 5යි, විපාක සිත් 5යි, ක්‍රියා සිත් 5යි. ඒ පිළිබඳව මූලික තොරතුරු ටික අපි කතා කරා. රූපාවචර සිත් කියන්නේ ඇයි කියන එක පිළිබඳව ඒවා උපදින්නේ මොන වගේ ආයකට? දැන් අර ක්ලේශාවරණ විපාකවරණ ආදී ආවරණයන්ගෙන් මිදිච්චි නීවරණ ධර්මයන්ගෙන් මිදිච්චි විස්කම්බන වශයෙන් යටපත් කරගත්තු කාමචන්දාදී නීවරණයන් යටපත් කරගත්තු උසස් අදහස් ඇති අයට තමයි මේ රූපාවචර අරූපාවචර සිත් උපදී. ඊටාම සැපසහගත ඊටාම ප්‍රණීත සිත් කොටසක් තමයි මේ සිත් කියලා අපි මතක් කරා. එතකොට මේ රූපාවචර සිත් කියන්නේ රූපේ අවචර කිරීමේ රූපාවචර. රූපාවචර ලෝකවල බොහෝ සිල් හැසිරෙන නිසා මේවට රූපාවචර සිත් කියනවා කියලා කිව්වා. එතකොට ඒ බඳු රූපාවචර කුසල් සිත් කාම ලෝකේ තියෙන්න පුළුවන් කියන එක මම ඊයේදරේ දේශනාවේ මතක් කරා. නමුත් මේ සිත් බොහෝ සෙයින් රූපාවචර බ්‍රහ්ම ලෝකවල තමයි උපදින්නේ. එතකොට මේ සිත් මට දැන් මතක් කරන්නේ ඊයේසරේ මතක් කරන්න බැරි ටික අපි මේ සිත් පිළිබඳව න්‍යායම් දෙකකට මේ රූපාවචර සිත් කතා කරලා තියෙනවා අභිධර්ම පිටකේ ණය දෙකකට. පංචක ණය හා චතුක්ක ණය කියලා න්‍යායම් දෙකක්. එතකොට මේ පංචක ණය කියලා චතුක්ක ණය කියන න්‍යායන් දෙක ගොඩනගලා තියෙන්නේ මේ ධ්‍යාන අංග පදනම් කරගෙන විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ ධාන අංග පදනම් කරගෙන තමයි මේ ණය දෙක මේ බෙදලා තියෙන්නේ ඒ ණය වලට බෙදෙන්න හේතුව ඒ සිත් උපදවා ගන්න අයගේ තියෙන ඉන්ද්‍රිය වේගය ඉන්ද්‍රියන්ගේ අඩු වෙන වේගය මත තමයි දැන් බොහෝ සෙයින් දැන් මෙතන අපි කතා කරලා තියෙන පංචක ණය ක්‍රමයේ හැටතේ පංචක ණය ක්‍රමයේ යටතේ කියලා කියන්නේ ධ්‍යානසි පහක් හැටියට පෙන්නලා තියෙනවා. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, පස්වෙනි ධ්‍යානෙ කියලා පහක් හැටියට කතා කරන ක්‍රමයට පංචක ණය කියලා කියනවා. ඒකෙදී මේ න්‍යායම් දෙකක් වගේම මෙතන තියෙන්නේ අංග සමතික්‍රමයක්. අංග සමතික්‍රමයක්. ඒ කියලා කියන්නේ ධාන අංග එකින් එක අතහැරගෙන අතහැරගෙන යනකොට තමයි පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය වශයෙන් බෙදෙන්නේ. මොකද මේ මුල් මුල් අංග ඕලාරික. විතක්කය ਵਿਚාරයට වැඩි ඕලාරිකයි. ඊට පස්සේ ਵਿਚාරය ප්‍රීතියට වැඩි ඕලාරිකයි. අන්න ඒ නිසා ඒ ධානය සියුම් වෙන්නේ මේ මුල් අංග ටික ටික ප්‍රහීන වෙන්න වෙන්න ඒ ධානය ඊටාම සියුම් ප්‍රණීතයි කියලා කියනවා. නමුත් මේ ධ්‍යාන අපි පිළිවෙලට එකින් එක තමයි උපදවා ගන්න. කවදාවත් අපිට හතරවෙනි ධ්‍යානයේ බොහෝම ප්‍රණීතයි කියලා කෙලින්ම හතරවෙනි ධ්‍යානය උපදවා ගන්න බෑ. ඒක පිළිවෙලට තමයි යන්නේ. එතකොට පළවෙනි ධ්‍යානයේ තියෙන්නේ විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත පඨම ධ්‍යාන කුසල් සිත කියලා. දෙවනි ධ්‍යානෙ කියනවා විතක්කය අත්හැරිලා. විතක්කය අත්හැරලා විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියනවා. තුන්වෙනි ධ්‍යානෙ විචාරය අත්හැරිලා ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියලා තමයි තුන්වෙනි ධ්‍යානෙ කියන්නේ. හතරවෙනි ධ්‍යානෙනකොට ප්‍රීතියත් අත්හැරිලා සුඛ ඒකාග්‍රතාව කියලා ධ්‍යානෙ තමයි තියෙන්නේ. පස්වෙනි එක සුඛයක් අත්හැරලා උපේක්ෂා ඒකාග්‍රතාව කියන தත්ති තියෙනවා. ඒක තමයි පස්වෙනි ධ්‍යානයේ ප්‍රබලම සැප සහගතම නිවනට ලම් වෙන්න පුළුවන් ඉතාමත් ළඟ ධ්‍යානයක් තමයි උපේක්ෂා ඒකාග්‍රතාව කියලා කියන්නේ. ඒට හේතුව මේ විතක්ක ਵਿਚාර කියන දේවල් තුල තියෙනවා විතක්ක බලය කියලා අපි එතනින් තියෙන උත්සාහයෙන් මේක උපද්දවා ගන්නවා බව. එතකොට ඒ නිසා දෙවෙනි ධ්‍යානයේ විතක්කය නෑ ਵਿਚාර ප්‍රීති සුඛ. එතකොට ඒ ධ්‍යානයේ අර විතක්ක බලයෙන් උපදවාගත යුතු නෑ. මොකද මේ පළවෙනි ධ්‍යානයේට විතක්කයේ උපකාරය අවශ්‍ය වෙලා තියෙන්නේ පළවෙනි ධ්‍යානයේට නීවරණ ධර්මයන්ගේ බලපෑම තියෙනවා. දැන් අද අපිට තියෙන මේ කාමච්ඡන්දේ ව්‍යාපාදේ ආදී නීවරණ ධර්මයන්ගේ බලපෑම තියෙන නිසා ඒ ධ්‍යාන අරමුණට අපි කියමුකෝ අපේ ධ්‍යානෙ උපදවා ගන්න පාදක කරගත්තේ මෛත්‍රිය කියලා. එහෙම නැත්නම් කෙනෙක් ආනාපාන සතිය කියලා. එතකොට මේ ආනාපාන සතිය තුළ හිත පවත්වන්න උත්සාහ කරාට හිත කාම අරමුණ වලට යනවා. ඒ නිසා මේවා විතක්ක බලේ හිත නැවත නැවත අරමුණට නංවමින් නංවමින් තමයි මේ ආනාපාන සතිය තුළ හිත පවත්වන්නේ. ඒ නිසා තමයි පළවෙනි ධ්‍යානයේට අනිවාර්ය විතක්කේ අවශ්‍යතාවය තියෙනවා. මොකද නීවරණයන්ගේ බලපෑම තියෙන නිසා. පළවෙනි ධ්‍යානයටපත් උනන් පස්සේ නීවරණ සියල්ලම විස්කම්බන වශයෙන් යනවා. අන්න එතකොට හිත අර අරමුණු වල කාම අරමුණු වල ෆයිල් එක නතර වෙනවා. ඒ ධ්‍යානයට අපි වසී කරලා හොඳට මේක පුරුදු වුණාම තමයි ඒක වෙන්නේ. කාම ඡන්දාදී නීවරණ විස්කම්බන වශයෙන් යටපත් වෙනවා. දැන් ඒක පුහුණු නම් පස්සේ එයා දැන් කල්පනා කරනවා නැත්නම් විතක්කය කියන එක ඕලානිකයි. ඊට පස්සේ මේ ධ්‍යානේ කාමයට ළඟයි. ඒ නිසා මේකත් හීනයි කියලා සලකලා ඒ ධානයේද තියෙන කැමැත්ත ආසාව අයින් කරලා නැවත ආනාපාන සතිය වඩනවා කියලා හිතන්නකො. අන්න එතකොට එයා විතක්ක කර කර අරමුණු ගන්නෙ නෑ. අර ඊළඟට තමයි පළවෙනි ධානයේ තියෙන ප්‍රීති සුඛය ඒ ධාන සැපයට තියෙන ආසාව සමමුලින්ම අයින් කරන්නේ. ඒකේ ආසාව ටිකක් හරි තිබුණොත් එයා කොච්චර ආනාපාන සතිය උත්සාහවත් වුණත් එයාට ලැබෙන්නේ ප්‍රථම ධානයම තමයි. ඒ නිසා පඨම ධානයේ ආදීනෝ බලලා එහි සුඛයේ නොයදිලා අරමුණ නැවත ආනාපාන සතිය තුල ආනාපාන සතිය තුල නැවත නැවත තමන්ගේ හිත යොදව යොදව භාවනා කරනකොට එයාට මේ විතක්කය අත්හැරිලා විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိ ය ධ්‍යාන සිත උපදිනවා. එතකොට දැන් පළවෙනි ධ්‍යානය කාමයට ළඟින්දා ඒකත් ඇරියා. දැන් මේ විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන දෙවෙනි ධ්‍යානය ලබපු කෙනා තුන්වෙනි ධ්‍යානය යාට ලබා ගන්න ඕන. එයා කල්පනා කරනවා මේ දෙවෙනි ධ්‍යාන පළවෙනි ධ්‍යානයට ළඟා. සමහර විට ඒකේ ප්‍රීතිය සුඛයෙන් නැවත තමන්ගේ හිත පණින්න පුළුවන්. මොකද ඒ නිසා මේ ਵਿਚාරය අපේ අරමුණු වල හැසිරෙනවා කියන එකත් උපදවාගත යුතුයි. ඒ ධ්‍යානයේ තුල නැවත නැවත මනස පැවැත්විය යුතුයි. ඒකත් දුක. හැටියට සලකලා දෙවෙනි ධ්‍යානයේ තියෙන ඒ පීති සුඛ ඒකාග්‍රතාවයන්ට තියෙන ආසාව අත්හරිනවා සුඛ ඒකාග්‍රතා ධානය නම් බොහෝම සැපසහගතයි පළවෙනි දෙවනි ධානයට වැඩිය කියලා අන්න ඒ විදිහට කල්පනා කරලා එයා නැවත යා ආනාපාන සතිය වඩන. එහෙම වඩනකොට නැවත එයාගේ සිත අර යම් තා එයාට දෙවනි ධ්‍යානයේ ආශාව බලාපොරොත්තු තියෙන තාක්කල් එයාට තුන්වෙනි ධ්‍යානයට හිතපත් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඒකේ ආදීනෝ බලබල අරමුණ තුල ආනාපාන සතිය තුල නැවත නැවත නැවත නැවත පුහුණු කරනකොට එයා තුන්වෙනි ධ්‍යානයේ වන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තත්ත්වයක් ධ්‍යාන කුසල් සිත එයාට උපදිනවා. හැබැයි මේ පළවෙනි වර මේවා ඉපදුනාට පළවෙනි ධානසිත ඉපදුනා ඉපදිලා නැවත සිත කාමාවචර සිත් වලටපත් වෙනවා. මේ ධානසිත මම ඉදිරියේදී කතා කරන්නම්. ඒවත් නැවත නැවත ඒවා සමවදින්න පවත්වන්න නම් මේවා පුරුදු කරන්න ඕනේ. මේ පංච වසීතාවය කියලා කියන වසී කරගෙන හොඳට පුහුණු වෙන්න. එතකොට තමයි මේ ධානයේ Tamanට කැමති වෙලාවක ලබා ගන්න සමවදීන පුළුවන්. ඉතින් ඒ නිසා මේ ධර්මයේ සඳහන් වෙනවා කෙනෙක් අපි කියනකො තුන්වෙනි ධ්‍යානය ලබාගෙන ඒක මනාවට පුරුදු කරන්නේ නැතුව හතරවෙනි ධ්‍යානයට යන්න හදනවා. තුන්වෙනි ධ්‍යානෙ හරියට පුරුදු කරලා නැති නිසා එයාට හතරවෙනි ධ්‍යානෙත් ලැබෙන්නේ නැහැ. තුන්වෙනි ධ්‍යානෙත් පිළිහෙන්න පුළුවන් කියලා කියනවා. ඒකට උපමාවක් හැටියට පෙන්නනවා දැන් කඳු උඩ කඳු කරේ තනකොළ කාලා ජීවත් වෙන හරක් ගවයන් වගේ සත්තු ඒ කන්දක් උඩට තනකොළ කමින් නගිනකොට ඒ සතා ඉදිරි පාදක මනාකොට පිහිටගන්නේ නැතුව පසු පාදක ඔස්සලා කන්ද නගින්න ගියොත් ඒ සතා ඇදගෙන වැටෙනවා ඒ නිසා ඒ සතා නගිනකොට ඉදිරි පා හොඳට පොළොවේ පිහිටගෙන තමයි පසු පාද ඔස්සවලා ඉදිරියට යන්නේ අන්න ඒ වගේ කියනවා කෙනෙක් පළවෙනි ධ්‍යානය හොඳට වසී කරගෙන පුරුදු කරගන්නේ නැතුව දෙවෙනි ධ්‍යානයට යන්න ගියොත් එයා ඒ දෙකෙන්ම පිරිනවනවා කියලා කියනවා. ඉතින් ඒ විදිහට ඒ තුන්වෙනි ධ්‍යානය ලබාගත්තු කෙනා කල්පනා කරන ප්‍රීතිය කියන එකත් රාගයට බරයි. එතනත් මේ ලෝභය අසුර වෙන්න පුළුවන්. ඒ නිසා ඒකෙත් තියෙනවා නිකන් කුලප්පු වෙන බවක්. විසිරුණු බවක් තියෙන්න පුළුවන්. දැන් අධික ප්‍රීතිය නිසා හිත ඉල්පෙන ගතියක් තියෙනවා. මේ ප්‍රීතිය නිසා ඉල්පෙන ගතිය නිසාම මේ මාර්ගඵල අවබෝධයට පවා මේක බාධාවක් වෙන්න පුළුවන්. ඊට වඩා මේ ප්‍රීතිය නැති සුඛ ඒකාග්‍රතාවයෙන් යුක්ත හිතක් තියෙනවා. ඒකාට වඩා සාන්තයි ප්‍රණීතයි කියලා කල්පනා කරලා තුන්වෙනි ධ්‍යානයේට තියෙන ආශාව අත්හැරලා ඒකට තියෙන නිකාන්තිය අත්හැරලා නැවත ආනාපාන සතිය වඩනකොට එයාට ප්‍රීතිය අයින් වෙලා සුඛ ඒකාග්‍රතාවෙන් යුක්ත වූ චතුත්ථ ධ්‍යාන සිත මේ විදිහට ඒ ධ්‍යානයත් හොඳට වසී කරගෙන පුරුදු කරගෙන ඊට පස්සේ එයා කල්පනා කරන මේ සුඛය කියන එක තුලත් එකත් හිත කලබල කරන්න පුළුවන් එකක්. ඒකේ තණ්හාවට ළඟයි. නමුත් මේ උපේක්ෂා ඒකාග්‍රතාව කියන පංචම ධානයක් තියෙනවා නම් මේක ඊට වඩා ප්‍රණීතයි මාර්ගඵල වලට ළඟයි. මේ හිත නිශ්චලයි. මොකද උපේක්ෂාව කියලා කියන්නේ අරමුණේ මධ්‍යස්ථව ඉන්නවා. ඒ අරමුණේ ඕනෑවුනට බැඳිලා ඇලිලා නැහැ. ඉතින් මේ ප්‍රීති සුඛ කියන දේවල් වල ටිකක් ඒ වගේ අර සෝමනස්ස භාවයේ සතුටත් එක්ක ඒ වගේ අර උපාදාන වෙන ගතිය වැඩි නිසා මේවා බොහෝ විට මාර්ගඵල ලබන්න ගියාම ඒවා ටිකක් අන්තරායකාරයි. ඉතින් අන්න ඒ කාරණා දැකලා යා මේ හත් පස්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයට වඩා ඉතාමත් සාන්තයි ප්‍රණීතයි. ඒ වගේ විපාක කාලය ගත්තාම බොහෝම උසස්. ඒ ආයේ සැපය උසස්, ආවසේ උසයි, බ්‍රහ්ම ලෝකවලින් උසස්. යටත් පිරිසින් කියනවනම් දැන් පංචම ධ්‍යානයේ සිට උපදවාගත්තු බ්‍රහ්මයා තුන්වෙනි ධ්‍යානයේ උපදවාගත්තු බ්‍රහ්මයාට තේමෙනවා. ඉතින් එයාලත් එක්ක කතා බහ කරන්න තියා තේමෙවක් නැහැ කියලා කියනවා. ඉතින් ඒ වගේ මේ ඉහාට එහාට යන්න යන්න මේ ධ්‍යානයන්ගේ තුල ආනිසංස හා ඒ පුද්ගලයන්ට ලැබෙන සැප වැඩි. ඉතින් ආන් නිසා එයා හතරවෙනි ධ්‍යානයේට තියෙන ආසාව, සුඛයට තියෙන ආසාවත් අත්හැරලා එයා අරමුණේ මධ්‍යස්ථතාවෙන් යුක්තව නැවත නැවත ආනාපාන සතිය වඩනකොට උපේක්ඛා ඒකාග්‍රතාවෙන් යුක්තව හත් පස්වෙනි ධ්‍යානසිත ඒ පුද්ගලයාට ලැබෙනවා. ඉතින් මේ වෙනකොට මේ ධ්‍යානසිත උපදිනකොට එයාගේ හිත බොහෝසෙයින් නීවරණයන්ගෙන් මිදලා බොහෝම සැපසහගත වූ සිත් ප්‍රබල සිහිය හා නුවණින් යුක්ත වූ සිත් මේවා. ඉතින් එයාට බුදු කෙනෙක් හම්බෙලා, කල්යාණ මිත්‍රෙක් හම්බෙලා මේ ධර්මයේ ලැබුණොත් එයා වහා ඒ ධර්මය අවබෝධ කරගන්න තරම් සිහි නුවණ ප්‍රබලයි මේ සිත් තුළ. ඉතින් අන්න ඒ විදිහට තමයි මේ රූපාවචර කුසල් සිත් උපදවා ගන්න. එතකොට මේ රූපාවචර සිත්වල තියෙන්නේ අංග සමතින් ගණනලා. එකින් එක අංග අඩු කර කර අයින් කර කර අයින් කර කර ගියාම තමයි මේ පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ කියලා ලැබෙන්නේ. අංග සමතින් ගණනයක් තමයි තියෙන්නේ. එතකොට දැන් ඔය මම කියුවේ පංචක ණය ක්‍රමය. චතුත්ථ ණය ක්‍රමයේදී දැන් පළවෙනි ධ්‍යානයේ ඒකෙන් එකයි. මේකේ චතුර්ථ ණය දාලා නැහැ. නමුත් ඔබට ඒක අමාරු නෑ. හතරවෙනි ණය, ඒ කියන්නේ ධ්‍යාන හතරේ ප්‍රම. ඒකෙදි පෙන්නන්නේ පළවෙනි ධ්‍යානයේ විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව සහිත පළවෙනි ධ්‍යානය. දෙවෙනි ධ්‍යානයට යනකොට එයාට සීනුවන හැකියාව සසරේ තියෙන එයාගේ ප්‍රඥාවාදී මේ කරුණ නිසා එකවර එයාට විතක්කයයි ਵਿਚාරයයි දෙකම අයින් කරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාවෙන් යුක්තව හිතක් උපදවා ගන්න පුළුවන්. එතකොට චතුක්ක ණය ක්‍රමයේදී පළවෙනි ධ්‍යානය මේ පංචක ණය ක්‍රමයට සමානයි. දෙවෙනි ධ්‍යානයේදී පංචක ණය ක්‍රමයේදී විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධ්‍යාන අංග ටික තියෙනවා. නමුත් හතරවෙනි චතුක්කණය ක්‍රමේදී ਵਿਚාරයක් අයින් වෙලා ප්‍රීති සුඛේකග්ගතා කියන ආකාරයට තමයි දෙවනි ධ්‍යානෙ උපදින්නේ. එතකොට මේ හේතුව තමයි පංචකණය ක්‍රමයේදී එක එක්කෙනෙක් එක එක එක එක අංග අයින් කර කර ආවේ. විතක්කය අයින් කරලා ඊට පස්සේ ਵਿਚාරය අයින් කරලා ඊට පස්සේ ප්‍රීතිය අයින් කරා මෙහෙම. නමුත් මේ චතුත්ථ නයනමේදී එයාට නුවණ සිහිය තිබුණා විතක්ක ਵਿਚාර දෙකම එකවර අත්හැරලා දැම්මා. මොකද්ද මේ විතක්ක ਵਿਚාර කියන්නේ කියන එක මම ගිය සතියේදී කතා කරා. මේ විතක්කය කියලා කියන්නේ අපි අපි ආනාපාන සතිය නම් ආනාපාන සතියටම නැවත නැවත හිත නම්මන බව යොමු කරන බව තමයි විතක්කය කියලා කියන්නේ. ඒතකොට ਵਿਚාරය කියලා කියන්නේ ඒ අරමුණේ හැසිරෙනවා. මතක ඇති මේ පින්වතුන්ට මම අර උපමාවක් කිව්වේ දැන් සාමාන්‍ය කුස්සෙක් ලිහිණියෙක් වගේ පියාපත් ගහලා ගහලා උඩට නැගලා ඒ පියාපත් ගහපු වේගින් අහසේ හැසිරෙනවා. අන්න ඒ වගේ හැසිරීම වගේ නුව ਵਿਚාර අරමුණේ හැසිරෙනවා. ඒ අරමුණේ හැසිරෙනවා කියන එකේදී උත්සාහයෙන් අරමුණ උපද්දවා ගන්න බවක් නැහැ. ඒ නිසා තමයි මේ ਵਿਚාරය කියලා වෙනම එකක් තියෙන්නේ. එතකොට මේ චතුක්ක ණය ක්‍රමයේදී වෙනස් වෙන්නේ මෙන්න මේ 1 2 කියන ධ්‍යාන දෙකෙන් තමයි. එතකොට අනිත් ඒවා සමානයි. ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන ඒවා ඒ විදිහටම මේ පහේ ක්‍රමයටම එනවා. අර පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය කියන එකේ තමයි ওই ණය ක්‍රම දෙක වෙනස් වෙන්නේ. මොකද බොහෝ විට ඔබ සූත්‍රයක් බලනකොට සමහර විට මේ සූත්‍රවල තියෙන චතුක්ක ණය ක්‍රමය. මේ චතුක්කනය ක්‍රමය කියලා කියන්නේ දෙවනි ධ්‍යානයේ යනකොට යා විචාර විතක්ක විචාර කියන දෙකමයි වෙනවා යාට. එයා කල්පනා කරනවා මේ අරමුණ විතක්ක කර කර උත්සාහ කර කර නම් මේක පවත්වන්නේ ඒකත් දුක. ඒකත් ඕල මේ ධ්‍යානයට වඩා හොඳයි මේ විතක්ක ਵਿਚාරයන්ගෙන් තොරව යම් හිතක් උපදවා ගන්න ඕන කියලා එයාට හැකියාව තියෙනවා අරමුණ තුල ඉන්න විතක්ක නොකර නිමිත්ත තුල පවතිනවා නමුත් ඒ නිමිත්ත තුල ඒ පවත්වන්න උත්සාහ කරමින් හැසිරෙන්නේ නැහැ. දැන් ඒකෙන් අපිට තේරෙන එක සපයි. ඒක සපයි. ඒකට නම් එයාගේ ලොකු හැකියාවක් වසීභාවයක් පුරුද්දක් තියෙනවා. අන්න එහෙම පුරුදු සසර පුරුදු නැති අයට එකින් එක අයින් කර කර ඉන්නවා. මම හිතන්නේ පැහැදිලි වෙන්න තියෙන කාරණාව ඊළඟට තව මේ ධ්‍යාන පිළිබඳව කතා කරනකොට මේ නීවරණ පිළිබඳව විශේෂයි මොකද මේ නීවරණ ඇති තාක්කල්යාට කිසිම කලකට මේ ධ්‍යාන යක් උපදින්නේ නැහැ. එතකොට මේ පංචක ණය වශයෙන් දෙකක් කියනවා කියලා කිව්වා ඊළඟට මේ ධානවල තියෙන්නේ අරමුණ වෙනස් කර කර ධානවට සමවදින එක නෙවෙයි එකම අරමුණ තබාගෙන එක් එක් අංග වලට තියෙන ආසාව අංග ඉවත් කර කර යන ක්‍රමයක් තමයි මේ රූපාවචර ධාන සිත්වලට තියෙන්නේ ඊළඟට මේ ධ්‍යාන සිත් උපදවා ගන්න ධ්‍යාන අරමුණ ගත්තාම අපි ධ්‍යාන සිතක අරමුණක් තියෙනවනේ දැන් අපි කියමුකෝ මෛත්‍රිය භාවනාව තුළින් ධ්‍යානයක් ලබනවා නම් ඒ ධ්‍යාන සිතේ ආරම්භය මොකක්ද? මෛත්‍රිය. ආනාපාන සතියෙන් ධ්‍යානයක් ලබනවා නම් ආනාපාන සතිය. එතකොට මේ විදිහට කසින ආරම්භයක් නම් ඒ කසින කසිනේ තමයි ආරම්භය. දැන් අපි මේ මගේ සැරේ මේක කොටසක් මම මතක් කරා ධ්‍යානයක් උපදවා ගන්න අපි සමාධියක් කැමති කෙනෙකුට ඒ වගේ අපි කමටහනක් තෝරාගෙන ඒ සිත මේ ධ්‍යානය සඳහා අපි පුරුදු කරනවා. අපි කියනවා ඒකට සමත භාවනාව කියලා කියනවා. ඒ භාවනා කරන අවස්ථාවට අපි කියනවා මොකද්ද? පරිකර්ම අවස්ථාව කියලා කියනවා කියවනේ. ඊට පස්සේ ඒ පරිකර්ම අවස්ථාව දී අපි දැන් නිමිති වශයෙන් ගත්තාම අපි කියමුකෝ කසින නිමිත්තක් කියලා ඒ වගේ එකක් ගත්තොත් මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒ නිමිත්ත මුලින්ම අපි පරිකරම කරන්නේ නිමිත්ත දිහා බලාගෙන. දැන් අපි කියමුකෝ පඨවි කසිනේ කියන එක නම් වඩන්නේ ඒ පඨවි කසිනයක් ඉස්සරහින් තියාගෙන එයා ඒක දිහා බලාගෙන පටවි පටවි පටවි කියලා ඒකේ පරමාර්ථය මෙනෙහි කරන්නේ නැතුව එයා මේ ඒකම මෙනෙහි කරගෙන ඉන්නවා. එහෙම දැන් එයා ඇස් අරගෙන මේක දිහා බලනවා ඊට පස්සේ ඇස් පියාගෙන නැවත ඒක සිහි කරනවා. මෙහෙම මෙහෙම සිහි කරන එකට අපි කියනවා පරිකර්ම අවස්ථාව කියලා. එතකොට යම් දවසක එයාට මෙහෙම සිහි කරලා සිහි කරලා ගියන් පස්සේ දැන් යම් දවසක් එනවා මේකේ හොඳට පුරුදු නම් පස්සේ අර නිමිත්ත දිහා බලන්නේ නැතුව එයාට පුළුවන් ඇස් දෙක පියාගත්තත් අර නිමිත්ත හිතට එළඹේ කියනවා. අන්න ඒකට කියනවා උග්ඝා නිමිත්ත කියලා. උග්ඝා නිමිත්ත කියලා කියනවා. නිමිත්ත දිහා බලාගන්නේ නැතුවත් Tamanට හිතට වැටෙනවා නම් ඒ නිමිත්ත. ඒකට කියනවා උග්ඝා නිමිත්ත කියලා. ඊට පස්සේ උග්ඝා නිමිත්ත දැන් එයා නිමිත්ත අතහැරලා ඉවරලා ඒක එළඹ සිටිනවා සමහර විට තමන්ට අර චන්ද්‍ර මණ්ඩලයක් වගේ තමන්ගේ ඇස් ඉදිරියෙන් මූණ ඉදිරියෙන් මේක මැවිලා පේනවා දැන් ඒක දිහා බලන්න ඕනේ නැහැ ඒක දිහා බලාගෙන භාවනා කරනකොට භාවනා කරනකොට නමුත් ඒ අවස්ථාවේ මෙයාට ඒක හිතපු ගමන් නැති වෙනවා ආපහු උපදිනවා පැහැදිලිව පේන්නේ නැති බොඳ වෙච්ච ගති වගේ එනවා නමුත් එයා නැවත නැවත නැවත නැවත මේක පුහුණු වෙනකොට යම් දවසක් එනවා ඒ නිමිත්ත පැහැදිලිව පේනවා උග්ඝාන මිත්ත හරියට අර වලාකුලින් වැසුණු හඳක් වගේ සාමාන්‍ය වලාකුලින් බාගෙට පේන වලාකුළු වලින් දුර්වර්ණ වෙච්ච හඳක් මේම වෙන්නේ නීවරණ බලපෑම තවත් හිතේ තියෙන නිසා. ඉතින් එයා නැවත නැවත වඩන්න වඩන්න නීවරණ යටපත් වෙනාම යම් දවසක එනවා හරියට පැහැදිලිව හරියට වලාකුළු වලින් මිදිච්ච හඳක් වගේ අර කසින නිමිත්ත පැහැදිලිව පේන්න ගන්නවා. ඒකද කියනවා පටිභාග නිමිත්ත කියලා. දැන් මේ ධ්‍යානයක් ලබා ගන්නකොට අරමුණු වල තියෙන අවස්ථා. උද්ඝා නිමිත්ත, පටිඝාග නිමිත්ත. පටිඝා පටිඝා නිමිත්ත කියන එක ධ්‍යාන උපක්ලේශයන්ගෙන් තොරයි. පැහැදිලිව නිශ්චලව ඒ නිමිත්ත එළඹ සිටිලා තියෙනවා. ඒක අපි ආනාපාන සතිය නම් ආනාපාන සතිය නිසා උපදින නිමිත්තක් ඒවයි. මේ විදිහට උග්ඝා නිමිත්ත නැවත නැවත වඩාගෙන යනකොට නැවත නැවත නැවත නැවත උත්සාහවත් වෙමින් පරිකාරකමෙන් භාවනා කරනකොට ඊළඟට යම් කාලයක් එනවා මේ නිමිත්ත තුලට තමන්ගේ හිත ඇතුල් වෙනවා කිදා බහිනවා මේ නිමිත්ත මේ තමන් සිහි කරන කෙනෙකුත් දෙක අතරක් නැතුව හරියට ඒ දෙකම එකක් වෙනවා වගේ හිතපත් වෙන අවස්ථාවක් වෙනවා. අන්න ඒකට අපි කියනවා අර්පණා නිමිත්ත කියලා. අර්පණා නිමිත්ත. අන්න ඒ අර්පණා අවස්ථාව තමයි මේ අපි කියන්නේ රූපාවචර ධාන සිත් කියලා. එතකොට ඒ සිත බොහෝම ප්‍රබල වූ නීවරණයන් විස්කම්පන වශයෙන් යටපත් වෙච්චි බොහෝම බල සම්පන්න හිතක්. කාම ගෝත්‍රයෙන් සම්පූර්ණම අයින් වෙච්චි සම්පූර්ණ කියන්නේ විස්කම්පන වශයෙන් යටපත් වෙච්ච හිත. එතකොට මේ අර්පණා සමාධි කියලා කියන්නේ ඔන්න ඔය ධ්‍යාන සිත් බවට පත් වෙච්ච සමාධිය වල තමයි අර්පණා සමාධි කියලා කියන්නේ. දැන් එතේ මේ උපචාර සමාධි, පරිකර්ම සමාධි කියන අවස්ථාවලත් අර උග්ඝා නිමිත්ත, පටිභාග නිමිත්ත කියන අවස්ථාවලත් හැම වෙලාවෙම මේ නිමිත්ත අපි උත්සාහ කර කර වඩනවා. ඒක මේ නිමිත්ත තුල තමන් ඉන්නවා වගේ පේන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි ඔබ තේරුම් ගන්න මම මෙහෙම කියන්නම්කෝ. දැන් කෙනෙක් කියමුකෝ රසවත් මොනවා හරි දෙයක් බලන්න, තෙලි නාට්‍යයක් හරි මොනවා හරි දෙයක් බලන්නකොට එයා ඒක කුලී තරම් ඒක බැසගත්තද කියනවනම් තමන් ඉන්නවා තැන අමතක වෙනවා. එයා හරියට අර ඒ දර්ශන තුලම ඉන්න බව එයා දන්නේවත් නැහැ තමන් ඉන්නේ කොහෙද කියලා. අන්න ඒකත් වඩා මේ ධ්‍යානයකට හිතපත් වුණාම Tamanට මේ වටපිටාව සත්‍ය ඇහෙන එක අතීත අනාගත වශයෙන් මේ අරමුණු බේරිත Taman මේ වාඩි වෙලා ඉන්නවා කියලා එහෙම සංඥාවක් නැතුව අර අරමුණටම හිත කිදා බහැලා ඒ අරමුණත් ඒ හිත අරමුණු කරන හිත දෙකම එකක් වෙන අවස්ථාවක හිතයි. ඉතින් අන්න ඒක තමයි අර්ථනා සමාධිය කියලා කියන්නේ. ඒ වගේ ස්වභාවයකට තමයි අපි ධ්‍යාන සිත් කියලා කියන්නේ. ඉතින් ඊළඟට ඒ ධ්‍යාන සිත් උපදවා ගන්නට මේවා පිළිහෙන්න පුළුවන්. ඒ නිසා මේවා වසී කරන්න ඕන. පංච වසීතාවෙන් වසී කරන්න ඕන. පංච වසීතාවෙන් වසී කරන්න ඕනේ කියලා ඒ වගේ සඳහන් වෙනවා. එතකොට ඒ වසී පංච වසීතාවේ හැටියට පෙන්නනවා ආවර්ජන සමාපර්ජන අදිඨාන උත්ථාන පච්චේක කියලා ඒක පල්ලහැට උන්න ලියා ගන්න ලියාගෙන ඉදිරියෙන් මේකේ මේ අදහස ලියා ගන්න පුළුවන් පංච වසීතාවේ මේ ධානසි වසී කරගත යුතු එක් එක් ධානය මොනවද මේ පංච වසීතාවය කියලා කිව්වොත් ඒවා තමයි ආවර්ජන සමාපර්ජන අදිඨාන උත්ථාන පච්චවෙක්කන කියලා මේ මච්ච වසීතාවය. මේ ආවර්ජන වසීතාවය කියලා කියන්නේ මේ ධ්‍යාන පහෙන් එකක්. කැමති තැනක කැමති වෙලාවක වහා ඒ ධ්‍යාන අංග ධ්‍යාන ආවර්ජනය කරලා ගැනීමේ හැකියාව. පුරුදු කරගන්න ඕනේ. ඒ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්‍රතා කියන අංග ආවර්ජනා කර කර ඒ ධ්‍යානයේ සිටේ තියෙන අංග ආවර්ජනය කර කර එයාට පූර්ණ වෙනවා ඒක ඕඩම ධ්‍යානයක ඕඩම වෙලාවක එයාට හැකියාව තියෙනුනේ ධ්‍යාන අංග ආවර්ජන කිරීමේ හැකියාව ඒකට කියනවා ආවර්ජන වසීතාවය කියලා සමාපජන වසීතාවය කියලා කියන්නේ කැමති තැනක කැමති දියා කැමති වෙලාවක වහා සමවැදීමේ හැකියාව සමාපච්චන. එතකොට ඒ වගේ එහෙම අපිට ඒක පුරුදුනේ නැත්නම් ඒවා නැවත අතහැරිලා මේ ධානයක් උපදවා ගන්න බොහෝ වෙලාවක් යනවා. ඉතින් ඒ නිසා නැවත නැවත වසී කරලා වසී කරලා මේවා වහාම ධ්‍යානයට සමවදින්න ප්‍රථම ධ්‍යානයට කැමති වෙනකොට ඒකට සමාදින්න ඒක අධ්‍යයන ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානයට අවශ්‍ය වෙනකොට දෙවෙනි ධ්‍යානයට වහා සමවැදීමට මේ විදිහට කැමති තැනක කැමති වේලාවක කැමති ධ්‍යානයකට සමවැදීමට ඇති හැකියාව සමාපච්චන වශයෙන් කියලා කියන ඊට පස්සේ අදිඨාන වශයෙන් අදිෂ්ඨාන වශයෙන් කියලා කියන්නේ කැමති ධ්‍යානයක් කැමති වෙලාවක් කැමති කාලයක් සමවැදිලා ඉන්න පුළුවන් හැකියාව. දැන් සමහර අය අසුරු සැනක් ගන්න කාලයක් තුල බවත් සමහර අයට පුළුවන්කම දෙනවා පැයක් දෙකක් අඩ දවසක් පැය හයක් මේ විදිහට ටික ටික ටික ටික පුරුදු කර කර එයා ධ්‍යානෙ අදිස්ථාන කරන පළවෙනි ධ්‍යානෙ අදිස්ථානය කරලා පළවෙනි ධ්‍යානෙ තුල පැයක් ඉන්නවා ඒක අත්හැරලා දෙවෙනි ධ්‍යානයේ පැය දෙකක් ඉන්න ඕන නම් දෙවෙනි ධ්‍යානය තුල පැය දෙකක් එයා ඉන්න පුරුදු වෙනවා. මේ විදිහට පුරුදු කර කර ඒ කැමැති ධ්‍යානය කැමැති කාලයක් ඉන්න පුළුවන් බවට පුහුණු කරන එකට කියනවා අදිස්ථාන වශයෙන් කියලා. උත්ථාන වශයෙන් කියලා කියන්නේ දැන් සමහරුන්ට ධානයට සමවැදුනට නැගිටින්න බෑ. ඒ කියන්නේ ඒකට ඇලිලා හරි ඒ හිතට වසඟ වෙලා. උත්ථාන වශයෙන් කියන්නේ ඒ කැමැති ධ්‍යානයක් කැමැති වෙලාවක වහා නැගිටීමේ හැකියාව. එයාට අසුරුසනක් ගහන වේලාවක් පවත්ලා වහා නැගිටින්න ඕන කියලා හිතන එහෙම හැකියාවක් මේ ධ්‍යානය තුල තියෙනවා. එහෙම පුරුදු කරගත්තු ධ්‍යාන තමයි ප්‍රබල වෙන්නේ. නැත්නම් පිරිහෙනවා. ඊට පස්සේ පච්ච වෙක්කන කියලා කියන්නේ ඒ ධ්‍යාන පත්‍ය වෙක්සා කිරීමේ හැකියාව අංගපත් වේක්ෂා කිරීමේ හැකියාව කැමැති ධ්‍යානයක් කැමැති වේලාවක ඒ අංගපත් වේක්ෂා කර ආවර්ජනය කර කර බැලීමේ හැකියාව එතකොට මෙන්න මේ විදිහට ඔය කියපු හැම ධ්‍යානයක්ම පංච වසීතාවේ වසී කරගත්තේ නැත්නම් ඒවා පිළිහිඳ පුළුවන්. ඉතින් ඒ නිසා මොකද මේවට බලවත්ම හතුරු තමයි කාමය. ඒ නිසා මේ නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමින්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ වලට ප්‍රතිපක්ෂවන ධ්‍යාන අංග ක්‍රියාත්මක වෙනවා. එතකොට අන්න ඒකත් ලියා ගන්න ඉන්න මේක වැඩගත්. කාමච්ඡන්ද ව්‍යාපාදික නීවරණ පහ පල් හැට ලියාගෙන ඉදිරියෙන් ලියා ගන්න කාමච්ඡන්දය කියන එක ඒකාග්‍රතාව කියන ධානාංගයේ බලයෙන් කාමච්ඡන්දය දුරු කරනවා. ඒකාග්‍රතාව දැන් අර ධානාංග පහක් තිබ්බනේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. එතකොට අර සිතක තියෙන ඒකාග්‍රතාවය නිසා නොසෙල්ලෙන බව නිසා හිත කාම අරමුණු වලට යන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මේ ඒකග්ගතාවේ නිසා කාමච්ඡන්දය හිතට එන්නේ නැහැ. ඊට පස්සේ ව්‍යාපාදේ කියන එක හිතේ අර ධ්‍යාන හිතේ කියන ප්‍රීතිය නිසා. ප්‍රීතිය නිසා කියන ධ්‍යානංගයේ බලේ ව්‍යාපාද කියන නීවරණෙ හිතේ නැහැ. ඊළඟට ව්‍යාපාදේ තීන මිත්‍ය විතක්කය කියන ධ්‍යානංගයේ බලය නිසා තීන මිද්දය හිතට පැමිණිලා ඒ නීවරණයක් වශයෙන් බලපෑම් කරන්නේ නැහැ. ඊළඟට ਵਿਚාරය කියන අරමුණේ හැසිරෙනවා. හැසිරීම නිසා අර විචිකිච්ඡාව, සැකය කියන ඒ නීවරණ ධර්මය විචාරය කියන ධානාංගයේ බලයෙන් යටපත් කරලා තියෙනවා. ඊට පස්සේ සුඛය කියන ධානංගේ නිසා සුඛයෙන් යුක්ත නිසා යාට උද්දච්චය හා කුච්චය ඇවිල්ලා හිත වෙහෙසටපත් කරන්නේ නැහැ. එතකොට මේ විදිහට විතක්කය බලය නිසා තීන මිද්දේ දෙයක් නැහැ. අරමුණ එයා විතක්ක බලයෙන් නැවත නැවත නැවත නැවත පවත්වන නිසා තීන මිද්දේ කම්මැලිකමට ඉන්න විදිහක් නැහැ. ඒ නිසා මතක තියාගන්න ඔබ භාවනා කරන කෙනෙක් නම් භාවනා කරනකොට ඔබට කම්මැලිකම වෙනවා ඒ ඔබගේ හිත විතක්ක කර කර අරමුණට යොමු කරන ගතිය හීන වෙනවා. යෝනිසෝ මනස්කාරය දුර වෙලා. අන්න ඒකයි තීව්‍රිතය ඇවිල්ලා ඊළඟට තමයි ඒ කාම අරමුණු වලට පණින්නේ එයාගේ හිත ඒකාග්‍රතාවයේ තියාගන්න බැරිකම නිසා. ඒ නිසා හිත එක අරමුණක පවතිනවා නම් කාම අරමුණ දුවන්නේ නැහැ. කාමය කියන්නේම විවිධ අරමුණු ඔස්සේ හිත දුවන බව. ඒකාග්‍රතාව නැමැති අන්ධය කෙනෙක්ගේ දියුණු වෙලා නම් කාමයට හිත පණින්නේ නැහැ. අන්න ඒ විදිහට කෙනෙක් නිතරම ප්‍රීතියෙන් නම් ඉන්නේ. එයාට තරහ කියන එක ඇවිල්ලා හිත වෙහෙසටපත් කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට පින්නතුනි මේ ධ්‍යාන අංගයන්ගේ බලය නිසා නීවරණ ධර්මයන් ප්‍රබල ලෙස විස්කම්පන වශයෙන් යටපත් කරලා එයාගේ හිත බොහෝම ප්‍රබාස්වර ඊටාම සැපසහගත හිතක් බවට පත් කරලා තියෙනවා. හොඳයි. ඒ විදිහට තමයි මේ රූපාවචර කුසල් සිත් ටික උපදින්නේ හා ඒ ධ්‍යාන සිත් වල තියෙන පොදු සාධාරණ ලක්ෂණ ටික ඔය කතා කරේ රූපාවචර ධ්‍යාන සිත් එතකොට මේ රූපාවචර සිත් ඊට පස්සේ මේවා උපදවා ගන්න අයට කියනවා රූපාවචර බ්‍රහ්මයෝ කියලා. ඒතර මේ රූපාවචර බ්‍රහ්මයෝ කියන බ්‍රහ්මයන්ට ආයතන වලින් තියෙන්නේ ඇහැයි කනයි විතරයි. මන ආයතනයක් තියෙනවා. චක්කායතන, සෝතායතන, මන ආයතන කියන ආයතන තුනක් තියෙනවා. ගාන ආයතන, ජීව ආයතන, කාය ආයතන කියන මේ ආයතන තුන පිළිතරනේ. නිසා කයට එන සීත උෂ්ණ බඩගින්න විපාසා ඔය දුක් රූපාවචර බ්‍රහ්මයන්ට නැහැ. ආහාර තෘෂ්ණාව ඇවිල්ලා මේ දිව නැති නිසා ඒ රසයෙන් එන ගන්ධය එන දුක් කරදර මේවත් නැහැ. එතකොට ආයතන වශයෙන් ආධ්‍යාත්මික ආයතන වශයෙන් ගත්තොත් තුනයි තියෙන්නේ. ස්කන්ධ වශයෙන් ගත්තොත් කීයක් තියෙනවද? ස්කන්ධ ඔක්කොම කීයක් තියෙනවද? පහක් තියෙනවා. පහෙන් කීයක් තියෙනවද රූපාවලිය බ්‍රහ්මයන්ට? හ්ම්? රූපේ නැහැ. රූපේ නැත්තම් රූපාවචර වෙන්නේ කොහොමද? රූපය තියෙනවා කාමය. කාමය. කාම ආරම්භ කියන එකයි රූප ආරම්භ කියන එකයි දෙකක්. දැන් කාමයටත් රූපය කියලා කියනවා. නමුත් කාම ධර්මයෝ කියලා කියන්නේ ඒක අධික තෘෂ්ණාවෙන් යුක්තව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් කෙරෙහි බැසගෙන ඇලිලා කටයුතු කරන හිත්වලට කියන කාමාවචර කියලා. එතකොට දැන් රූපය කියන එක කාම මට්ටමෙන් කියනවා කාම මට්ටමින් එහා ගිය රූපය කියනවා. දැන් කාමාවචර සත්‍යයන්ගේ දෙවියන්ගේ මිනිස්යාගේ ගත්තු රූපය ඊටම ඕලාරිකයි. ඒකත් තියෙන්නේ මේ ආහාරයෙන් යැපෙන කොටසක්. කබලින්ක ආහාරය. නේද? කබලින්ක ආහාරයෙන් යැපෙන කොටසක්. දැන් මිනිස්යෝ ගත්තොත් බත් පාන් කව බිමුණට ආදී මේ වගේ ආහාරයෙන් යැපෙන්නේ. නමුත් රූපාවචර ලෝකයේ ඉන්න සත්වෝ එහෙම ආහාරයෙන් යැපෙන්නේ නැහැ. මේ වගේ කබලින්ක ආහාරයේ ඒ සත්වයන්ට නැහැ. දෙවියන්ට හා මිනිස්යන්ට තමයි මේ කබලිකාහාරය කියන්නේ. ඉතින් එතකොට අන්න ඒ නිසා එයාලා කබලිකාහාරයෙන් යුක්ත සත්‍ය කොටසක් ඉන්නවනම් එයාලට කියන කාමාවචරය කියලා. දැන් දෙවියෝ ගත්තත් ඒ දෙවියෝ අපි වගේ ආහාර ගත්තේ නැති වුණාට ඒ කට්ටිය මේ ආහාරයේ ඕජා ආග්‍රහණය කරලා තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ දෙවියෝ කබලික ආහාරයෙන් යුක්තයි කියලා කියනවා. ඉතින් ඒ නිසා ස්කන්ධ වශයෙන් ගත්තොත් පහක්ම තියෙනවා. ආයතන වශයෙන් ගත්තොත් ආයතන 6යි කියලා ගත්තොත් තියෙන තුනයි ආයතන 12යි ආධ්‍යාත්මික බාහ්‍ය කියන ભેද දෙකෙන්ම ගත්තොත් හයක් වෙනවා ආයතන. ඒ විදිහට අපි සාමාන්‍ය පොදුවේ කතා කරේ රූපාවචර කුසල් සිත්. මේ කුසල් සිත් කියන ඒවා රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්නත් පුළුවන් කාමාවචර දෙවියන්ට මනුස්ස ලෝකවල ඉපදිලා මේව උපදවා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට දැන් අපි කුසල් සිත් පහ කතා කරා දැන් විපාක සිත් දැන් මේ විපාක සිත් ක්‍රියාසිත කියන ඒවා ඒ හා සමානයි මේ වගේ කිසිම වෙනසක් නැහැ අංග සමානයි ඒ ධ්‍යාන සිතේ ස්වභාවයත් ඒ විදිහමයි නමුත් වෙනස තියෙන්නේ මේ කුසල් සිත් අපි උත්සාහයෙන් උපදවා ගන්නවා. විපාක කියලා කියන්නේ ඒ හිත් වල බලයෙන් ලැබෙන විපාක වශයෙන් ලැබෙන හිත් කොටසක් තමයි විපාක සිත් කියලා කියන්නේ. ඒ නිසා අපි දන්නවා කර්මයක් කරා නම් කර්මයට අනුරූපව විපාක ලැබෙනවා. ඉතින් ඒ නිසා රූපාවචර කුසල් සිත් විදියටම රූපාවචර විපාක සිතුෂ්ණම් කරලා තියෙනවා. මොකද ඒ ධ්‍යානයට අනුරූපව තමයි විපාක සිත ලැබෙන්නේ. එතකොට මේකේ වෙනස තමයි මේ විපාක සිත හැම වෙලාවෙම රූපාවචර භූමියවලමයි උපදින්නේ. දැන් රූපාවචර කුසල් සිත් උපදවන්න පුළුවන් කාම ලෝකවල, මිනිස්යන්ට දෙවියන්ට. නමුත් විපාක සිත කවදාවත් රූපාවචර භූමියේ උපදින්නේ නැහැ. මේ කාමාන්තර භූමියේ උපදින්නේ නැහැ. එතකොට යම් කිසි කෙනෙක් ප්‍රථම ධානය උපදවාගෙන ඒක පිරිහෙන්නේ නැතුව පිරිහෙන්නේ නැතුව ආරක්ෂා කරගෙන හිටියොත් ඒ ධානය ආරක්ෂා කරගෙන ඉන්න කාල වකවානුව තුල මෙයා කලුවේ කරනවා. එයා මැරිලා ගිහිල්ලා එයා ප්‍රතිසන්දි වශයෙන් ප්‍රථම ධානය රූපාවචර බ්‍රහ්මතලයේ උපදිනවා. ප්‍රථම ධ්‍යාන රූපාවචර බ්‍රහ්මතලයේ උපදිනවා. එතකොට ඒ විදිහට මේ ප්‍රථම ධ්‍යාන කුසල් සිතට අනුරූපව ප්‍රථම ධ්‍යාන වූ විපාක සිත උපදිනවා. එතකොට ඒ විදිහට විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධ්‍යාන අංග මේ ධ්‍යානයන්ට අනුරූපව මේ විදිහට ලැබෙනවා. එතකොට අපි ඒක කතා කරොත් එහෙම මේ රූපාවචර බ්‍රහ්ම ලෝක ගත්තාම දැන් ප්‍රථම ධානය උපදවාගත්තු කෙනා බ්‍රහ්ම පාරිසත්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියන ඔන්න ඔය ධාන තල තුනේ ධාන ලෝකවල උපදින ඒ බ්‍රහ්ම ලෝකේ. එතකොට ඒක මේකට කියනවා පල් මේ ප්‍රථම ධාන ඵලය කියලා කියනවා. දැන් එතකොට නමුත් මේ ප්‍රථම ධානයේ ඵලය තුල මට්ටම් තුනක් තියෙනවා. හැබැයි එකම තලයක් එකම මට්ටමක් තියෙන. ඒකට හේතුව තමයි මේ ධ්‍යානයන් සමහර අය බොහෝ සෙයින් පුරුදු කරන්නේ. පරිත්තව වඩපු අයට ලැබෙන විපාකයක් පරිත්තයි. හීන. ඒ නිසා තමයි උසස් ලෙස වසී කරලා අපි කියමුකෝ මෛත්‍රී ධ්‍යාන ගත්තොත්. මේ මෛත්‍රී ධ්‍යාන සමහර වඩනවා එක කොටසක් සීමා කරගෙන අපි කියමුකෝ මේ ප්‍රදේශයේ ඉන්න සියලු සත්වෝ කියලා අරමුණු කරගෙන යම් කිසි කෙනෙක් ධ්‍යානයක් වඩනවා. තව කෙනෙක් වඩනවා මේ ප්‍රදේශයේ විතරක් නෙවෙයි පිට ප්‍රදේශවල වෙනත් රටවල් වල වෙනත් ලෝකවල වෙන සත්වයෝ අරමුණු කරගෙන ධ්‍යානය වතුරලා වඩනවා. එතකොට මේ ආරම්භණය මහත් ලොකුයි විශාල. ඒ නිසා එයාට ලැබෙන විපාකයක් ඒ වගේම අරට වැඩි උසස් එකක් තමයි ලැබෙන්නේ. ඒ නිසා තමයි පළවෙනි ධ්‍යානය තුල කොටස් තුනකට තියෙන බ්‍රහ්ම පාරිසත්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියලා. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානය ගත්තාම මේ දෙවෙනි ධ්‍යානයට පෙන්නනවා බ්‍රහ්ම පාරිසත්‍ය පරිත්‍ත සුභ අප්‍රමාණ සුභ සුභ කියන නේද මතක තියෙනවා දන්නේ සමහර අයට පරිත්‍ත පරිත්‍ත සුභ අප්‍රමාණ සුභ සුභ කියන එක ඊට පස්සේ පරිත්තාපය අප්‍රමාණාපය ආවස්සර කියලා තුන්වෙනි ධ්‍යානයේ තලේ ඊට පස්සේ දෙවෙනි ධ්‍යානයේ පරිත්ත සුභ අප්‍රමාණ සුභ සුභ කියනක තුන්වෙනි ධ්‍යානයේ තලේ පරිත්තාපය අප්‍රමාණාපය සුභ කියන එක හතරවෙනි ධ්‍යානයේ අවීහය අතප්පය සුදස්ස සුදස්සි අකණිට කියලා සුද්ධාවාස පහකුයි ඊට පස්සේ තව පුතත්ඥයෙන් උපදින ධ්‍යාන දෙකක් තියෙනවා ධ්‍යානතල දෙකක් තියෙනවා ඒවාට කියනවා මතකද වේහප්පලය හා අසඤ්ඤ තලය කියලා ධ්‍යාන තල තව දෙකක් තියෙනවා. ඒ විදිහට මේ ධ්‍යාන 1 2 3 4 කියන චතුක්ක ණය ක්‍රමයේ හැටියට තමයි අරෝපාවචර ඒ ධ්‍යාන තල පිළිදලා තියෙන්නේ. එතකොට ඒ විපාක ලැබෙන පිළිවෙල ඒ ඒ බ්‍රහ්ම ලෝකවල. දැන් චතුත්ථ ධ්‍යානිය උපදවා ගත්තා අයට තමයි අර කියන අවිහය අතප්පය සුදස්ස සුදස්සි අකනිත්ත කියන බ්‍රහ්ම ලෝකවලත් ඊට පස්සේ අර කියපු මේ වේහප්පලේ අසඤ්ඤ තත්ත්වය කියන මේ බ්‍රහ්ම ලෝකවලත් උපදින්නේ හතරවෙනි ධ්‍යානෙ උපදවා ගත්තු අය ඒකෙනුත් අර අවිහය අතප්ප සුදස්ස සුදස්ස කියනවට පංච සුද්ධාවාස කියනවා ඒවල උපදින්නේ කවුද අනාගාමී වහන්සේලා පමණම ඒවල උපදින්නේ මේ විදිහට ඒකත් මතක තියාගන්න. ඒ විදිහට රූපාවචර විපාක ඒ කුසල් සිත් වලට අනුරූප වලට ඒ අනුරූපව ඒ ඒ බ්‍රහ්ම ලෝක වල උපදිනවා. ඊළඟට තියෙන රූපාවචර ක්‍රියාසිත කියලා කොටසක්. රූපාවචර ක්‍රියාසිත උපදින්නේ මේ පුතක්ෂණයට නෙවෙයි. දැන් මේ මේ ධ්‍යාන උපදවාගත්තු හෝ නැති රහතන් වහන්සේලාට දැන් අපි කියමුකෝ උන්වහන්සේලාට අවශ්‍ය වෙනවා දැන් මේ 이르දි ලබා ගන්න. එහෙම නැත්නම් අපි කියමුකෝ නිරෝධ සමාපත්තියට වගේ සමවදින්න. දැන් රහ මේ පින්වතුන් අහලා තියෙනවා රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවදිනවා කියලා. එතකොට මේ නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ මෙලවදීම සංඥා වේදනා නිරුද්ධ කරලා එහිද පුළුවන් සමාපත්තියක් තියෙනවා. ඒ හැකියාව තියෙන රහතන් වහන්සේලාට පමණයි. ඒ නිරෝධ සමාපත්තියට සමවැදුනාම මේ රූපය ඒ විදිහටම තියෙනවා නම් වේදනා සංඥා දැනෙන්නේ නැහැ. එතකොට ඒ නිරෝධ සමාපත්තියට සමවදින්නේ අදිෂ්ඨාන කරලා ඒ ආවශ්‍ය අදිෂ්ඨාන කරනවා ඊට පස්සේ මොනවාරේ දැන් බුදුරජාණන් වහන්සේගේ යම් කැඳවීමක් හෝ සංඝයාගේ ආඥාවක් තියෙනවා නම් ඒවා දිහා නැගෙන්න කියලා අදිස්ථාන කරගන්න. තමන්ගේ ළඟ තියෙනවා නම් පාත්‍ර ආදී සිවුරු මේ දේවල් නොනැසීවා කියලා අදිස්ථාන කරගෙන තමයි මේ නිරෝධ සමාපත්තියට සමවැදෙන්නේ. ඒ වෙලාවට කවුරු හරි ඇවිල්ලා කෙනෙක් ඒ රහතන් වහන්සේ හෝ උතුමන් වහන්සේට දර ගොඩක් අහලා ගිනි තිබ්බත් ඒ උන්වහන්සේගේ රෝම කූපයක්වත් දවන්න පුළුවන් තමයි. නැහැ. ඒ සමාපatti බලය. මේකට කියනවා මෙලවදීම පිටු දැමීම නිවන් සුව අත්විඳින අවස්ථාව කියලා. එතකොට ඒ වගේ නිරෝධ සමාපatti කියලා සමවදින්න නම් ඒ උතුමන් වහන්සේ රූපාවචර අරූපාවචර ධාන සියල්ලම ලබාගෙන තියෙනවා. ඒකක් වෙන අෂ්ට සමාපatti කියලා. එක ක්‍රමයකට කියනවා. ඒ රූපාවචර ධාන හතරයි අරූපාවචර ධාන හතරයි. තවත් අෂ්ට සමාපatti කියලා වෙනත් දේවල් වෙනත් එකකට කියනවා. නමුත් මෙතන අර ධ්‍යාන 8ට අෂ්ට සමාපatti කියලා කියන රූපාවචර ධ්‍යාන 4යි අරූපාවචර ධ්‍යාන 4යි. එහෙම ලබාගත්තු කෙනෙකුට විතරයි නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්. ඒ නිසා රහතන් වහන්සේලා සමහර විට ධ්‍යානය උපදවලා නැතත් නැවත උන්වහන්සේලා ධ්‍යාන උපදවා ගන්නවා. මේ නිරෝධ සමාපත්තියට සමවැදීමට හා දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා මොකද මේ ධානයේ සමවැදිලා ඉන්නකොට දැන් අර පංච පංච උපාදාන ස්කන්ධේ නිසා එන සීලෙන් මූස්නෙන් ආදී මේ හිතුවිලි උපැද්දීමෙන් එන දුක පවා නැහැ උන්වහන්සේලා කොහොම ප්‍රීතියෙන් සැපයෙන් ඉන්න පුළුවන් ඒ නිසා උන්වහන්සේලා මොනවා හරි කමඨහනක් උපයෝගී කරගෙන ධ්‍යාන උපදවනවා. හැබැයි ඒ ධ්‍යාන සිතින් නැවත විපාක ඉපදීමේ ශක්තියක් නැහැ. පුතත්ජනය ධ්‍යාන සිතක් උපදවුවොත් ඒකට විපාකයක් තියෙනවා. නමුත් මේ රූපාවචර ක්‍රියාසිත කියලා කියන්නේ කුසලක් නොවූ විපාකක් නොවූ දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා පමණක් උපකාර කරගන්නා රහතන් වහන්සේලාට පමණක් උපදවාගත හැකි සිත් කොටසක්. ඒ නිසා ඒ ධ්‍යානවල ස්වභාවය එකයි. නමුත් ඒ වගේ හැකියාව තමයි අර විදිහට විපාක දීමේ හැකියාවක් නෑ. ඒවා කුසලුත් නෙවෙයි අකුසලුත් නෙවෙයි. ඉතින් එතකොට ඒ ධ්‍යානත් අර විදිහටම අර මුලින් අපි සඳහන් කළා වගේම මේ විදිහට පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය ආදී වශයෙන් මේ විදිහට ඒ විදිහට මේවා සමානව ලැබෙනවා. හොඳයි එතකොට ඔය ටික තමයි අපි මේ රූපාවචර සිත් පිළිබඳව කතා කරන්න තියෙන්නේ. තවත් ඉතින් මේවා පිළිබඳව මේ අපි දැන් රූපාවචර ධ්‍යාන සිත් කතා කරන නිසා මේවා මේක එහා යමක් කතා කරන්නේ නැහැ. නමුත් කෙනෙක් ඉදිරියේදී අපි පාඩම් වල මේ රූපාවචර සමත භාවනා කර්මස්ථාන ඉගෙන ගන්නකොට මේ ධ්‍යානයක් උපදවා ගැනීමේදී ඒ ධ්‍යාන උපදවා ගන්න හැටි සවිස්තරව හා ඒ ඊට පස්සේ තමන්ගේ දැන් මේ චරිතානුකූලව ඒ කොහොමද කමටහනක් තෝරගන්නේ, කමටහන කොහොමද වඩන්නේ ආදී වශයෙන් ඒවා කතා වෙනවා. නමුත් දැන් මෙතනදී අපි සිත් ඉගෙන ගැනීම විතරයි කරන්නේ. නමුත් මේකත් මම බොහෝ විස්තර කරේ. බොහෝ පොත්පත්වලවත් බොහෝ තැන්වලත් මෙච්චර විස්තර කිරීමක් කරන්නේ නැහැ. නමුත් අපි මේක හුදු ඉගෙන ගැනීමකින් අතර නොකර මේක සාමාන්‍ය අපිට බොහෝ අවබෝධයක් ලබා ගැනීම සඳහා ඒ කියන්න තියෙන බොහෝ වටපිටාවන් එක තමයි මේ මම මේ පින්වතුන්ට මේ සිත් පිළිබඳව කතා කරන්නේ. බයි මේ සිත්වල මොනවා හරි ගැටලු තියෙනවා නම් කාට හරි තේරෙන්න බැහැක් තියෙනවා නම් දැනගන්න පුළුවන්. නමුත් ඉතින් මේවා අපේ ජීවිතේට ඒ තරම් සම්බන්ධ නැහැ. කාමාවචර සිත් තමයි අපිට බොහෝ සෙයින් සම්බන්ධ. නමුත් මේවා සසර ගමනේ යද්දී මේවා උපද්දවලා තියෙනවා. ඒ වගේම මේ සිත් ගත්තාම මේවා අද විඳින දුක් වලින් තොරයි මේ සිත්. බොහෝම ප්‍රණීත සබසහන සිත්. ඒ වගේම කෙනෙකුට සසර හුරුවත් එක්ක මේ වගේ ධ්‍යානයකට යන්න පුළුවන් නම් එයාට මේ ධර්මය අවබෝධ කරගන්න බොහෝම පහසුයි. ඒක හරියට අපි ගහක් කපනකොට කෙනෙකුට දෙනවා පොරවක මිටක් ගහන්නේ නැතුව තලයේ විතරක් දෙනවා ගහ තව කෙනෙකුට දෙනවා හොඳට මිටක් ගහලා පොරවක් දෙනවා ගහ කපන්න අන්න ඒ වගේ මේ පොර මිටක් සහිත පොරවකින් ගහක් කපන්නා වගේ මේ කෙනෙක් ධානයක් උපදවාගෙන විදර්ශනා වඩනවා නම් යාට පහසුවෙන් පුළුවන්කම තියෙනවා. නමුත් ඉතින් ඒක අපි සසර බොරුවකුත් නැත්නම් සමාධිය කියන එක සමහරවිට ටිකක් අමාරුයි. ඒ වගේම මේ ධ්‍යාන උපදවා ගන්නකොට ඇත්තටම මේ ගිහිගේ ඉඳලා මේක කරන්න අමාරුයි. මොකද කාම අරමුණු මෙනෙහි නොකර ඒකටම බැසගෙන කරන්නේ. ඒ නිසා අපි මේ බොහෝ සෙයින් බණ භාවනා කරනකොට මේ සමතයම මුල් කරගන්නේ නැතුව සමත විපස්සනා යොගනන්දව භාවනා කරන එක තමයි භාවනා කරන අයට මතක් කරන්න තියෙන කාරණාව. එතකොට අපි යම් සමත කමඨහනකින් සමාධියක් ලබාගෙන ඒ එකඟ වූ සිතින් අපි මොනවා හරි විදර්ශනා කමඨහනක් එක්කෝ පිළිකුල් භාවනාව හෝ ධාතු කර්මස්ථානයේ හරි මොනවාරි විපස්සනා කර්මස්ථානයක් අර සමාධිය ලබාගෙන ධානයක් දක්වා යන්න නැතු. ඒ ක්‍රමයේ තමයි මට ඉන්නේ සාමාන්‍ය ගිහිගේ ඉන්න අයට ගැළපෙන්නේ. අද කාලේ ගත්තහම බොහෝ සෙයින් මේ කෙලස් වලින් වැඩි නිසා මේ ධානයක් උපදවා ගන්න එක ලේසි නෑ. ඉතින් ඒ නිසා අමාරුවෙන් මේක උපදවා ගත්තත් ඒක පිරිහුණොත් ඒකෙන් කිසිම වැඩක් නමුත් කෙනෙක් සමතේ ටික ටික හරි වඩලා ඒකෙන් විදර්ශනා ඥානයක් උපදවා ගත්තා. ගත්තොත් සමාධිය දිවිලා ගියත් අර ප්‍රඥාව නැති වෙන්නේ නැහැ. ඒ නුවණ නැති වෙන්නේ නැහැ. යම් නුවණකින් යම් කෙලෙසයක් දුර්වල කරා නම් බැවුවනම් ඒ කෙලෙසේ නැවත එන්නේ නැහැ. නමුත් සමාධියෙන් කරන්නේ කෙලෙස් යට කරනවා. විදර්ශනාවෙන් කරන්නේ කෙලෙස් මතු කර කර දැක දැක ඒවා ප්‍රහාණය කර කර ගෙව ගෙව යන එක තමයි විදර්ශනාවෙන් කරන්නේ. මේ නිසා විදර්ශනාව කියන එක සමාධියක් නැතුව කරන්න අමාරුයි. ඒ නිසා අපි යම් සමාධියක් ලබාගෙන විදර්ශනාවක් කරනවා. එතකොට ඒකෙ හිත විසිරෙනකොට නැවත සමාධියට යනවා. මේකට කියනවා සමත විපස්සනා යුගනත් භාවනාව. හරි නේද? එහෙනම් රූපාවචර සිත් පිළිබඳව ගැටලු නැති වෙන්නේ. තියෙනවා නම් කතා කරන්න බැරි නම් පොළොවල හරි කියලා වන්න. පොදන්නේ කාම ඡන්දේ ව්‍යාපාදේ කියන නේද? ඈ ජීවිත ධර්මයට විස්තර කරන්න කියලා. එතකොට දැන් කාමච්ඡන්දය කියලා කියන්නේ දැන් ඒකාග්‍රතාව නිසා කාමච්ඡන්දය දුර වෙනවා කියලා කිව්වේ නේද? එතකොට මේ දැන් ඒ අරගෙන ගැළපීමද විස්තර කරන්න කියන්නේ නීවරණ. ගැළපීම නේ. ආ ඒ කියන්නේ දැන් අපි කියමුකෝ මේ කාමච්ඡන්දය කියලා කියන්නේ හිත විවිධ විවිධ අරමුණු වල දුවන එක. දැන් අපි ආනාපාන සතිය හෝ මෛත්‍රී කමඨහනක හිත තියාගන්න උත්සාහවත් වෙනවා කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ අපි එක අරමුණක හිත පවත්වන්න උත්සාහවත් වෙනවා. නේද? එතකොට ඒ ඒකාන්තතාවය කියන එක ඇති වෙන්න නම් ඒ අරමුණ කාම ආසාවකින් තොර එකක් තේරුණා. අන්න ඒ විදිහට ලෝභය ආසාව ධනවන අරමුණකින් වෙන් වෙලා ලෝභය ආසාව නැති අරමුණක හිත පවත්තන්න පවත්තන්න එතකොට එක අරමුණක ඒ හිත පවත්තන නිසා හිතේ සමාධිය ඒකාග්‍රතාව දියුණු වීම නිසා හිතේ අර දුවන ගතිය ඉන්නවා. එතකොට අන්න ඒ නිසා තමයි කියලා කියන්නේ කාමච්ඡන්දය කියලා කියන්නේ කැමැති කැමැති අරමුණු වල හිත දුවනවා. එහෙමනේ දැන් අපිට රූපයක් දැක දැක ඉන්නකොට ඒක සද්දයක් වෙනවා. ආරේ බලන්න හිතනවා, වටපිට බලන්න හිතෙනවා. අන්න ඒ වගේ විවිධ අරමුණු වල සිය දුවන එක. හිත ඒකාග්‍රතාවය තුළ තියෙනවා නම් එකඟ වෙලා තියෙනවා නම් ඒකේ බලය නිසා අර වගේ කැමැති කැමැති අරමුණු වල හිත දුවන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි කිව්වේ ඒකාග්‍රතාව නැමැති ධානාංගය නිසා කාමච්ඡන්ද නීවරණය දුර වෙනවා. හරි. ඊට පස්සේ ව්‍යාපාදය. දැන් කෙනෙක් සතුටින් ප්‍රීතියෙන් නිතරම ඉන්නවා. නිතර ප්‍රීතියෙන් සතුටින් ඉන්න කෙනාට තරහ එන්නේ නැහැ. දැන් බලන්නකො තරහ ඉන්නේ නිතරම නොසන්සුන්කමින් කලබලකාරීව ඉන්න කෙනාට ටිකක් නැති තරහයි. මොනවා හරි වරදකට ඉක්මනට තරහයි. නමුත් සතුටින් ප්‍රීතියෙන් ඉන්න කෙනාට ඒක ව්‍යාපාදේ නැවත නැවත ඇවිල්ලා එයාට එහෙම වෙහෙසටපත් කරන්නේ නැහැ. අන්න ඒ නිසා ප්‍රීතිය කියන ධ්‍යානම්ගේ බලය නිසා ව්‍යාපාදේ කියන මේ වර්ණය යටපත් එතකොට කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද්දේ. තීන මිද්දේ කියලා කියන්නේ මෙල්කම්. හිතේ ගිලන් බව කියන එක. තීන මිද්දේ කියලා කියන්නේ. එතකොට හිත කය දෙකේ මෙල්කම්. යම් කිසි කෙනෙක්ගේ හිත අරමුණට නැවත නැවත මානසිකාර බලි විතක්ක බලයෙන් නැවත නැවත පවත්නවා නම් පමුණවනවා නම් අන්නේ හිතේ තියෙන ඒ උත්සාහවත් බව ඒ විතක්ක බලය නිසා හිතේ කම්මැලිකම එන්න විදිහක් නැහැ. ඒ නිසා විතක්කය නැති ධානාංගයේ බලය නිසා තීන මිද්දේ එන්නේ නැහැ. ඉතින් අර තීන මිද්දේ බොහෝ විට එන්න හේතු වෙන්නේ මුල් කාලේදී අපිට භාවනාවක් කරනකොට අර මේ තවම නීවරණයන්ගේ බලපෑම නිසා ඒ සමත නිමිත්ත කමඨහන තවම අපිට ප්‍රගුණ වෙලා නැති නිසා හිතත් තවම ඒකාග්‍රතාවයේ දියුණු වෙලා නැති නිසා හිත හැම වෙලාවෙම අර අරමුණේ හිටින්නේ නැහැ. නිකන් එක හරි අමාරුයි. වෙහෙසකින් තමයි ඒක තේරෙන්නේ නැහැ අරමුණ හරියට. ඒ නිසා හැම වෙලාවෙම හිත පණින්න බලනවා තමන් පුරුදු කරපු අරමුණ. ඒ නිසා හිත පුරුදු කරන අරමුණ වලට යන්න නොදී විතක්ක බලයෙන් නැවත නැවත අරමුණට යොමු කර කර යොමු කර කර හිත කමතහනේ පවත්වන නිසා තීන මිද්දේන විදියක් නැහැ. ඒ නිසා කියනවා විතක්ක බලය නිසා තීන මිද්දේන්නේ නැහැ. ඊළඟ තීන මිද්දේ උද්දච්ච කුක්කුච්චේනේ. උද්දච්ච කුක්කුච්චේ කියන එක කියන්නේ උද්දච්චය කියලා කියන්නේ නොසන්සුන්. කුක්කුච්චය කියන්නේ සැකය මේ එහෙම නැත්නම් විපිලිසර වෙනවා කියලා කියන්නේ. විපිලිසර පසුතැවිල්ල කියලා කියන්නේ ඔන්න ඔය කාරණා තමයි උද්දච්ච කුක්කුච්චය කියන්නේ. කෙනෙක්ගේ හිත සුඛයෙන් යුක්තයි. බොහොම සැප සහගතයි නම් හිත ඒ දැන් අපි කියන මේ කාම සැපය නෙවෙයි මෙතන කියන්නේ. මෙතන තියෙන නිර්ආමිෂ සැපයක්. අන්නේ හිත කය දෙක පිනාගියපු සැපය නිසා මෙයාට අර කියපු අරමුණු වල තැවි තැවි විපිරිසර වෙන ගතිය එන්නේ නැහැ. ඇයි එයාට හොඳ සැපසහගත අරමුණක් තියෙනවා. දුක් වෙන්න කියලා අනේ මට මේකට වඩා මේක හොඳයි මේක මට ලැබුණේ කියලා එහෙම මේ කාම අරමුණු වල තමයි එහෙම තියෙන්නේ. නමුත් මේ ධ්‍යාන අභ්‍යාස වශයෙන් තියෙන මේ සුඛය කියන එක බොහෝම සැපසහගත නිසා අරමුණ හොඳට පැහැදිලිව පේන නිසා අර කියන උද්දච්චය හා කුච්චය එන්නේ නැහැ. මොකද ඒකාග්‍රතාවයෙන් ලැබෙන අනුග්‍රහයක් තියෙනවා. සුඛය නිසාම වෙන අරමුණු වලට හිත පණින්නෙත් නැහැ. ඒ නිසා උද්දච්චයට යන්නේ නැහැ. ඒ නිසා සුඛය නැමැති ධානාංගයේ බලය නිසා උද්දච්ච කුච්චය නැති ඊට පස්සේ සැකය විචිකිච්ඡාව විචිකිච්ඡාවෙන් කියන්නේ මේක ලැබෙයිද නැත්ද මෙහෙම කරාට ඕක හරිද වැරදිද කියලා හරි නොඑක් ආකාරයෙන් අපි තුල ඇති වෙන සැකයෙන්න බලවන් එතකොට ධර්මයේ කෙරෙහි සැකය. ඊට පස්සේ සංඝයා කෙරෙහි සැකය, බුදුහාමුදුරුවෝ කෙරෙහි සැකය, මේ ධ්‍යානයක් පිළිබඳ සැක ආදී නොඑක් ආකාරයේ සැක සංකා එන්න පුළුවන්. එහෙම සැකය තියෙනවා නම් කවදාවත් මේ ධ්‍යානයක් ලබා ගන්න බෑ. නමුත් කෙනෙකුට මේ ධ්‍යානය තුල හොඳට හැසිරෙනවා. වසීතාවේ තියෙනවා. හොඳට ප්‍රගුණයි. ඒ නිසා මෙයාට සැකයක් එන්නේ නැහැ. ධ්‍යානය හරියට අරමුණු වෙන්නේ නැති නිසා, පේන්නේ නැති නිසා තමයි එයාට මේක හරියද වැරදිද මං කරන ක්‍රමයේ වැරද්දක් තියෙනවද එහෙම නැත්නම් මේ කියපු කෙනාගේ මොකක් හරි වැරදි වල කිව්වද කියලා මයින් සැකෙන්න පුළුවන්. නමුත් එයාගේ විචාර ශක්තිය නිසා විමසීමේ හැකියාව අරමුණේ හොඳට හැකි පැහැදිලිව හැසිරීමේ හැකියාව තියෙන නිසා එයාට කතා වෙන්නේ නැහැ. හොඳයි එහෙනම් අපි මේ විදිහට රූපාවචර කතා කරලා ඉවරයි. රූප ලෝකේ බොහෝ සෙයින් උපදින සිත් රූපාවචර සිත් ඊළඟට කතා කරන්න තියෙන අරූපාවචර සිත්